නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් අසතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක් දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මතිවත්තති සද්ධාවන්ත පෙනතුනේ අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ උදාන පාළියේ සඳහන් වෙන ගාථා ධර්මයක් සුප්පවාසා සූත්‍රයට ඇතුළත් වෙන ගාතාව. උදාන පාළියයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒ වගේම ඇතැම් මහරහතන් වහන්සේලා මේ දහම පිළිබඳව ගැඹුරින් දකින අවස්ථාවල තමන්ගේ මනසෙහි ඇතිවෙන සතුට, සොම්නස, ප්‍රීතිය ප්‍රකාශ කරමින් දේශනා කළ දේශනා පාඨයන් තමයි උදාන ගාථා එහෙම නැත්නම් උදාන දේශනා හැටියට සඳහන් වෙන්නේ. දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච අවස්ථාවේ උදානයක් ප්‍රකාශ කළා. අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ දීර්ඝ කාලයක් මේ භවය නැමැති ගෘහය තනන වඩුවා සොයමින් හිටියා මම අද ඒ වඩුවා හඳුනාගත්තා මම නුඹෙහි සියලු ශක්තිය නුඹගේ සියලු ශක්තිය මම විනාශ කළා ගේ හදන්නට අවශ්‍ය වෙන කැණි මඩල පරාල මේ සියල්ල මම බිඳ දැම්මා. ඒ නිසා භවය කරන තෘෂ්ණාව නැමැති වඩුවානෙනි නුඹට මා පිළිබඳව නැවත භවයක් ඇති කරන්නට පුළුවන් කමක් එතකොට උන්වහන්සේ දිගු කලක් දරන උත්සාහයක් සඵල නිසා මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ නිසා තමන් වහන්සේගේ මනසට ඇති වුණු ප්‍රීතිය සොම්නස වචන වශයෙන් හරි සිතුවිලි වශයෙන් හරි මනසට ගොඩ නැගුණු ආකාරය තමයි ඒ ප්‍රථම උදාණයෙන් සඳහන්. වගේම අපි දන්නවා ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව අවසන් වෙනකොට ඒ පස්වග භික්ෂුන් වහන්සේලා අතර කොණ්ඩඤ්ඤ හාමුදුරුව මේ ධහම අවබෝධ කරගත්තා. ඒ අවස්ථාවේ බුදුහාමුදුරුව උදන්වනනවා අඤ්ඤාසි වත බොහෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වත බොහෝ කොණ්ඩඤ්ඤෝ. ඒ කාන්තේන්ම කොණ්ඩඤ්ඤ මේ ධර්මය අවබෝධ කළා මේ ධර්මය අවබෝධ කළා කියලා ඒ ධහම පිළිබඳව ඒ ඇති වුණු සන්තුෂ්ටිය තමන් වහන්සේගේ මුවින් නිකුත් වෙනවා මෙන්න මේ වගේ දහම් කරුණු ගැඹුරින් දකිනකොට තථාගතයන් වහන්සේ මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරලා තියෙන්නේ ඒ තමන් දැකගත්තු තමන් දැන හඳුනාගත්තු දහම් කාරණයක් තවත් යම්කිසි සිදුවීමක් තුලින් ප්‍රකට වෙන අවස්ථාවක් එනකොට අපේ මනසේ වුණත් ලොකු සතුටක් ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා. අන්නේ ප්‍රබෝධජනක මනසින් යුක්තව ප්‍රකාශ කරලා තියෙන ඒ ධර්මයේ පිළිබඳව දේශනා පාඨයන් තමයි මේ උදාන දේශනා හැටියට සූත්‍ර පිටකේ කුද්දක නිකායේ උදාන පාළියට ඇතුළත් වෙලා තියෙන්නේ. මෙහි අන්තර්ගත වෙන සුප්පවාසා සූත්‍රේන ගාථා ධර්මයක් තමයි අපි අද මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ සුප්පවාසා කියන කෝලිය දියණියට එහෙම නැත්නම් සීවලී හාමුදුරුවන්ගේ මෑණියන් මුල් කරගෙන කරන ලද දේශනාව. සීවලී හාමුදුරුවන්ගේ මව කෝලිය පාර්ශ්වයට අයිති කාන්තාවක් රාජකුමාරිකාවක් එතකොට ඇයට දරුවෙක් ලැබෙන්නට වෙනතුන් අහලා තියෙනවා කතාව. දරුවා ලබන්නට දරු ගැබ හටගෙන අවුරුදු 7ක්ම දරුවා බිහි නොවි දරු ගැබ මෝරමින් පැවතුණා. එතකොට අවුරුදු 7 නිම වුණාට පස්සේ දරුවා බිහි වෙන්නට ආසන්න වුණා. ශරීර අභ්‍යන්තරයේ වායුව චලනය වෙමින් කර්මජ වාතය චලනය වෙමින් දරුවා බිහි වෙන්නට ආසන්න වෙනවා. නමුත් දරුවා ප්‍රසූත වෙන්නේ නැහැ. දරුවා බිහි වෙන්නේ නැහැ. දින 7ක්ම මේ පීඩාවත් වින්දා. එතකොට දැන් අද කාලේ එහෙමනම් මේ වගේ සිද්ධි අහන්නට ලැබෙන්නේ නැහැ. මොකද අවුරුදු 7ක් මව් කුසේ දරුවෙක් හිටින්නේ නැහැ. අනිවාර්යෙන් කපලා කොටලා එළියට ගන්නවා. මොකද අද කාලේ ඒවට ශල්‍ය කර්ම ක්‍රම ගොඩ නැගිලා තියෙන නිසා. ඉතින් එදා කාලේ එහෙම ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ නිසා සසර කර්ම ඒ විදිහෙන් භුක්ති විඳ. අද කාලේ සසර කර්ම වෙනස් කරන්නට උත්සාහ කළාට ඒවා වෙන පැත්තකින් භුක්ති විඳින්නට ඊළඟට සිද්ධ එතකොට අර දරුවා බිහි වෙන්නට ගිහිල්ලත් දින හතක් මුළුල්ලේම ඒ පීඩාව වින්දා දරුවා ප්‍රසූත නොවේ. එතකොට මේ අවස්ථාව වෙනකොට ඇය දරපු කායික මානසික වේදනාව මෙපමණයි කියලා ප්‍රමාණ කරන්නට බෑ. නමුත් ඇය සදහැවත් කාන්තාවක් නිසා අටුවාවෙහි සඳහන් වෙන්නේ එතුමිය ඒ වන විටත් සෝවාන් ඵලයටපත් වෙලා සිටි සදහැති උපාසිකාවක් බවයි. එතකොට ඇය මේ Tamanට ඇතිවෙන කායික මානසික පීඩාව දරාගත්තේ රත්නත්‍රය පිළිබඳව නැවත නැවත මෙනෙහි කරලා. මේ බඳු කායික මානසික දුක්ඛයක් මනවින් අවබෝධ කරගත් කෙනෙක් මේ ලෝකේ ඉන්නවා නම් ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේයි කියලා අර දුක්ඛ වේදනාව තුලින්ම බුදුගුණ මෙනෙහි කරමින් හිත සනසාගත්තා. මෙබඳු දුක්ඛයන් තේරුම් අරගෙන මේ සසර දුකින් එතර වූ පුද්ගලයන් ඉන්නවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෝ ආර්ය මහා සංඝරත්නයයි කියලා ඒ භික්ෂූන් වහන්සේලාගේ සසරින් එතර ගැන ආර්ය ගුණය ගැන විමුක්තිය ගැන කල්පනා කරලා හිතෙහි ගතෙහි ඇතිවෙන අර පීඩාව සංසිඳවා ගත්තා. ඒ වගේම මේ බඳු මහා දුක්ඛයක් තරණය කරන්නට යම් දහමක් ලෝකයේ තියෙනවා නම් ඒ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ ආර්ය ධර්මයමයි නිර්වාණගාමිනී ප්‍රතිපදාවමයි කියලා නිවනෙහි ඇති ඒ විමුක්තිකාමී ගුණය පිළිබඳව සිහි කරමින් Tamanගේ කායික මානසික වේදනාව යටපත් කරගත්තා. අවුරුදු 7ක් මුළුල්ලේම මේ පීඩාව මේ විදිහෙන් යටපත් කරගෙන ඉඳලා ඊට පස්සේ දින හතකුත් අර ඇතිවෙන විලි වේදනාව දරාගෙන දරුවා මව් කුසේ දරාගෙන ඉන්නවටත් වඩා බරපතල කාරණයක් තමයි දරුවා බිහි වෙන්නට මව් කුස සැකසෙද්දී දරුවා ප්‍රසූත නොවීම. ඒ ඇති වෙන මහා පීඩාව දින හතක් මුළුල්ලේ විඳලා බැරිම තැන Tamanගේ ස්වාමියාට කතා කරලා කියනවා බුදුහාමුදුරෝ දකින්නට ගිහින් එන්න. තථාගතයන් වහන්සේ හමු වෙලා උන්වහන්සේට කියන්න සුප්පවාසා කෝලිය දියණිය මෙසේ තථාගතයන් වහන්සේගේ පාවඳිනවා ඔබ වහන්සේගේ සුව දුක් විමසනවා කියලා මගේ নমස්කාරය බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන්න. ප්‍රකාශ කරලා කියන්න මම මේ විදිහේ බරපතල පීඩාවකටපත් වෙලා ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේට මතක් කරලා එන්නට කියලා Tamanගේ ස්වාමියාට කතා කරලා කිව්වා. ස්වාමි පුරුෂයා ඒක පිළි අරගෙන තථාගතයන් වහන්සේ වැඩ ඉන්නා විහාරස්ථානයේට ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ කුණ්ඩියා කියන නගරයේහි කුණ්ඩදාන කියන ආරණ්‍යෙහි වනලැහැබෙහි ඒ කෝලිය රාජකුමාරවරුන් විසින් ඉදි කරලා දීපු විහාර මන්දිරය තමයි තථාගතයන් වහන්සේ වෙනකොට වැඩ හිටියේ. එතකොට මේ ස්වාමි පුරුෂයා එතනට පැමිණිලා බුදුරජාණන් වහන්සේට පාද නමස්කාර කරලා ප්‍රකාශ කරනවා ස්වාමීනි මාගේ භාර්යාව සුප්පවාසා ඔබ වහන්සේගේ දෙපා වඳිනවා ඔබ වහන්සේට নমස්කාරය පළ කරන්නට කියලා කිව්වා. ඒ බරපතල පීඩාවකටපත් වෙලා ඉන්නේ අවුරුදු 7ක් මුළුල්ලේම දරු ගැබක් දරාගෙන ඉඳලා දින 7ක් මුළුල්ලේ විලි වේදනාවෙන් පීඩා විඳලා දරුවා බිහි නොවි ඒ මහත් වූ අපහසුතාවයකටපත් වෙලා ඉන්නවා ස්වාමීනි මට කිව්වා ඒ බව ඔබ වහන්සේට සිහිපත් කරන්නට කියලා. මෙහෙම කියනකොට බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කළා සුප්පවාසා කෝලිය දියණිය කායිකව සුවපත් වේවා මානසිකව සුවපත් වේවා ඒ කුස සිටින දරුවාත් සුවපත් වේවා. මෑණියන්ටත් දරුවාටත් පීඩාවක් නොවේ සුවසේ දරුවා ලබත්වා කියලා තථාගතයන් වහන්සේ ආශිර්වාද කළා. ඒ ආශිර්වාදය තථාගතයන් වහන්සේගේ මුවින් පිට වෙනකොටම අර අවුරුදු 7කුත් දින 7ක් මුළුල්ලේ මහා පීඩාවක් දරාගෙන හිටපු ඒ සුප්පවාසා කෝලිය මෑණියන්ට අර දරුවා සුවසේ ප්‍රසූත වුණා දරුවා සුවසේ බිහි වුණා ඊට පස්සේ අර ස්වාමි පුරුෂයා ආපහු ගෙදරට යනකොට මෙන්න දරුවා ලැබිලා ස්වාමියාට අතිශයින් සතුටක් ඇති වුණා තථාගතයන් වහන්සේලාගේ ආශ්චර්ය කොපමණද උන්වහන්සේලාගේ 이르දි බල සම්පන්න භාවයේ කොපමණද උන්වහන්සේගේ මුවින් ඒ වදන් පෙළ නිකුත් වෙනකොටම භාර්යාව සුවපත් වෙලා දරුවා සුවපත් වෙලා දරුවා සුවසේ ප්‍රසූත වෙලා ඊට පස්සේ සුප්පවාසා ඒ වෙනකොට බොහෝම අර ඇතිව තිබුණු වේදනාව දුරු වෙලා සැහැල්ලුවෙන් හිටියා නැවතත් සුප්පවාසා තමන්ගේ ස්වාමියාට කතා කරලා කියනවා ඔබ නැවතත් යන්න බුදුහාමුදුරුවෝ ළඟට මම සුවසේ දරුවා ලැබුවයි කියලා බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කරන්න ප්‍රකාශ කරලා උන්වහන්සේගෙන් ඉල්ලීමක් කරන්න මම කැමති දින හතක් මුළුල්ලේම බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දන් දෙන්න ස්වාමීනි තථාගතයන් වහන්සේ මාගේ ආරාධනාව පිළිගන්නාසේක්වා කියලා මගේ নমස්කාරය තථාගතයන් වහන්සේට ප්‍රකාශ කරලා උන්වහන්සේගෙන් ඉල්ලීමක් කරන්නට කියලා ආපහු ස්වාමියා පිටත් කළා. ඊට පස්සේ ආපහු ස්වාමියා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේට මේ ආරාධනාව කළා. දැන් මේ විදිහට අවුරුදු 7කුත් මාස 7කුත් දින 7ක් අවුරුදු 7කුත් දින 7ක් මුළුල්ලේ මෙසේ පීඩා විඳලා මේ ලැබපු දරුවා තමයි සීවලී කුමාරයා හැටියට පස්සේ කාලයක ප්‍රත්‍යලාභීන් අතර අගතන්පත් වුණු මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ. එතකොට මෙහෙම දීර්ඝ කාලයක් පීඩා විඳින්නට හේතුව මොකක්ද? ඒ සඳහා හේතු වෙච්ච කර්මය මොකක්ද? පෙර බරණැස් නුවර කසී කියලා රජ කෙනෙක් රජකම් කරන අවදියේ කොසල් ජනපදයේ රාජ්‍ය කරපු කෝසල රජතුමා ඒ කියන්නේ පසේ නදී කොසල් රජුරෝ ගෞතම බුදුහාමුදුරන්ගේ කාලේ හිටපු කෙනා නෙමෙයි. ඊට බොහෝ පැරණි කතාවක් මේ. එතකොට බරණස් රජුරෝ කසී රජුරෝ කොසල් රටේ හිටපු රජුරෝ තමන්ගේ බලසේනාව අරගෙන ගිහිල්ලා බරණැස් නුවර වට කරලා රජුරවන්ව ඝාතනය කරලා රජ බිසව තමන්ගේ බිසව බවට පත් කරගෙන ඒ රටෙහි රාජ්‍යත්වය උරුම කරගත්තා. බලහත්කාරයෙන් යුද වැදිලා පැහැරගත්තා. නමුත් ඒ රජ්ජුරුවන්ට පුතණු කෙනෙක් හිටියා. මේ පුතණුවන් මේ යුද්ධය අතරතුරේදී නගරයෙන් කොහොම හරි කුරුබිලියෙන් එළියට රිංගාගෙන කුරුබිලිය කියලා කියන්නේ නගරයට ඇතුල් වෙන ප්‍රධාන දොරටු තියෙනවා. ඒ වගේම කුඩා දොරටු තියෙනවා. ප්‍රධාන දොරටු වැහුවා වුණත් අවහිර වෙනකොට මේ කුඩා දොරටු වලින් රිංගලා නගරයෙන් පිට වෙනවා. මෙහෙම පිට වෙලා ආරක්ෂක සංවිධාන ඇති කරගෙන ලොකු මහත් වෙලා මහා සේනාවක් පිරිවරාගෙන ආපහු ආවා තමන්ගේ පියාට උරුම වෙච්ච රාජ්‍ය පැහැර ගන්නට. පැහැර ගන්නට වට කරලා තල්පතක් ලියලා පිටත් කළා එක්කෝ සටන් වදින්න නැත්නම් අවනත වෙලා රාජ්‍ය ආපහු අපි අතට දෙන්න. මෙහෙම තල්පත යවන්නට කලින් Tamanගේ මෑණියන් ඒ වෙනකොට ජීවත්ව හිටියා. මෑණියන්ට මේ තල්පත පෙන්වුවා. පෙන්වුවාට පස්සේ මෑණියන් මොකද කිව්වේ? යුද්ධ කරන එක තේරුමක් ඇති වැඩක් නෙමෙයි. නිකන් දෙපැත්තෙම මිනිස්සු මැරෙන එක විතරයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔක කරනවා නම් ඔయిత වඩා ඥානවන්ත වැඩක් තියෙනවා. කරන්න ඕනේ මේ නගරයට ඇතුල් වෙන පිට වෙන දොරටු සියල්ලම වහලා තියන්න. එතකොට මිනිස්සුන්ට නගරයට පිටස්තරින් දර වතුර අස්වැන්න කිසිවක්ම ඇතුළට ගෙනියන්න බෑ. එතකොට ඇතුළේ තියෙන ඒවා කාලා බීලා ඉවර වෙනකොට මිනිස්සු හාමත් වෙනවා. මිනිස්සු වෙහෙසටපත් වෙනවා. එතකොට මිනිස්සු රජ්ජුරුව කෙරෙහි උරණ වෙනවා. එතකොට අපි මරන්නට දෙයක් නැහැ. මහජනයා විසින්ම රජ්ජුරුව ඝාතනය කරાવી එතකොට අපට රාජ්‍යයත්පත් කරගන්නට පුළුවන් අපි අතට බලය ගන්නට පුළුවන් කියලා මෑණියන් උපක්‍රමයක් කිව්වා. දැන් මේ කියපු උපක්‍රමය අහලා පුතණුවන් කල්පනා කළා ඒකත් ඇත්ත නේද? අහවල් දෙයකටද ලේවැගරවන්නේ? මොකටද යුද්ධ කරන්නේ? යුද්ධය කියන එක ජය පරාජය දෙකම වෙන්නට පුළුවන්. ඒ නිසා මේක හොඳ උපක්‍රමයක්. ඒ නිසා දොරටු සියල්ලම වැහුවා. වහලා ආරක්ෂක වළලු තර කරගෙන අවුරුදු 7ක්ම රැකවල් දාගෙන හිටියා. අර මහජනයාට ඇතුලේ ඉන්න අයට එළියට බාහිරින් අස්වනු ගෙනියන්නට අවශ්‍ය ද්‍රව්‍ය උපකරණ ගෙනියන්නට බැරි වෙන හැටි. නමුත් අවුරුදු 7ක් රැකගෙන හිටියත් පළක් උනේ නෑ. මොකද ප්‍රධාන දොරටුව අහලා තිබුණාට නගරයේ අර කුඩා කුඩා කුරුබිලි කියලා කියන පුංචි දොරටු වලින් මිනිස්සු රිංගලා එළියට ඇවිල්ලා අවශ්‍ය දේවල් අරගෙන යනවා. ඒ නිසා මිනිස්සු හාමතටපත් වෙන්නේ පස්සේ අම්මා කියනවා මගේ පුතා කොච්චර අනුවන විදිහටද මේ කටයුත්ත කරන්නේ අවුරුදු 7ක් මුළුල්ලේ රැකගෙන හිටියත් තවත් අවුරුදු 7ක් රැකගෙන හිටියත් මේ මිනිස්සු පරාජය කරන්න හම්බ වෙන්නේ මොකද මේ ප්‍රධාන දොරටු වැහුවට පුංචි පුංචි දොරටු වලින් එළියට ඇවිල්ලා ඒ අයගේ අවශ්‍යතා සම්පාදනය කරගන්නවා. ඒ නිසා පුංචි දොරටුත් වැහුවොත් මිසක් මේ මිනිස්සුන්ව අල්ලන්නට හම්බ වෙන්නේ ඊට පස්සේ රාජකුමාරයා මේ කතාව අහලා ඒකත් ඇත්ත නේද කියලා අර කුඩා දොරටු ටිකත් වැහුවා. වහලා දින හතක් යනකොට අර නගර වැසියන්ට දර වතුර අස්වැන්න කිසිවක් නැතුව ක්ලාන්ත බවටපත් වෙලා මේ රජ්ජුරුව නිසා නේද අපි මේ දුක් විඳින්නේ කියලා මහජනයාම එකතු වෙලා රජ්ජුරුවන්ව ඝාතනය කරලා හිසගෙන විද්දුනා. ඊට පස්සේ අර රාජකුමාරයා Tamanගේ මෑණියන් සමග ඒ නගරය ඒ රට නැවත අත්පත් කරගත්තා. එතකොට දැන් මේ අවුරුදු 7කුත් දින 7ක් මුළුල්ලේ අර මිනිසුන් එතන හිර කරලා තියලා අවසාන දින 7 වඩාත් ක්ලාන්ත භාවයටපත් කරලා මේ පීඩාව කළේ කාගේ උපදෙස් ඇතුවද? මෑණියන්ගේ උපදෙස් ඇතුව. ඒ මෑණියන් තමයි මේ සුප්පවාසා කෝලිය දියණිය හැටියට ජනිත වුනේ. ඒ උපදෙස් අරගෙන කටයුතු කරපු පුතණුවන් තමයි සසර බොහෝ කුසල් දහම් කරලා තියෙනවා. සසුනක ප්‍රත්‍යලාභයෙන් අතර අගතන්පත් වෙන්නට පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සමෙහි ප්‍රාර්ථනා ඇති කරලා තියෙනවා ඒ සඳහා සුදුසු බොහෝ කුසල් වඩවලා තියෙනවා ඒ කුසල් වඩවගෙන පාරමිතා පුරාගෙන ආවා උනත් අරා කුසල කර්මයේ අන්තිම ආත්ම භාවයේ මතුවලා විපාක දුන්නා පුතණුවන් හැටියට Taman හිර වෙලා දුක් විඳා මෑණියන් හැටියට ඒ දුක දරාගෙන අවුරුදු 7කුත් දින 7ක් මුළුල්ලේ පීඩා විඳින්න සිද්ධ වුණා එතකොට මේ කර්ම වේගය අහෝසි වෙන තැන තමයි බුදුරජාණන් වහන්සේට මේක ගිහින් කියන්නට ඕනෑ කියලාවත් හිතුනේ. මේවත් හරි වටිනා තැන් තියෙනවා අපට හඳුනගන්න. දැන් මේ අයට මීට කලින් ගිහිල්ලා කියන්න තිබුණ නැද්ද බුදුහාමුදුරුවන්ට? තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන්. නමුත් ඊට කලින් ඒක කියන්න සිහිපත් වෙන්නේ. තරම් කර්ම ශක්තිය බරපතලයි. දැන් අද කාලෙත් සමහර මිනිස්සු අපට මුණ ගැහෙනවා ඒ විදිහට ජීවිතේ නොයේ කැලහැප්පිලි වෙලා නැති වෙන්න තියෙන සියල්ලම නැති කරගෙන මහමගට වැටෙන ඔන්න මෙන්න තියෙද්දි තමයි ඔන්න ඇවිල්ලා කියන්නේ අනේ හාමුදුරනේ අපිට මෙහෙම මෙහෙම ප්‍රශ්න ගොඩාක් තියෙනවා මේකට මොකක් හරි පිළිසරණක් නැද්ද ඒ කියන්නේ අර විඳවන්න තියෙන කර්මය උපරිමේ විඳවලා නිමා වෙනකොට තමයි ඒක කියලා උපදේශයක්වත් ගන්නට ඕනේ කියන සංඥාවවත් මතුවේ එහෙම නැත්නම් එහෙම එකක්වත් හිතෙන්නේ. ඒක තමයි කර්ම ශක්තියේ තියෙන බරපතලකම. ඉතින් එතනදී කල්යාණ මිත්‍රයන් හිටියොත් හඳුනාගෙන උදව් කරන්නට පුළුවන් වුණොත් යම් සහයක් වෙන්න පුළුවන්. නමුත් එහෙම බලෙන් උදව් කරන්නට ගියා වුණත් කර්මය වඩා ප්‍රබල ඒකත් කන පිට හැරිලා වෙන පැත්තකින් යන්නට පුළුවන්. ඉතින් මේ විදිහට ඇය විසිනුත් දරුවා විසිනුත් කරගත්තු මේ කර්ම ශක්තිය අහෝසි වෙන තැන තමයි බුදුහාමුදුරුවන්ට මේක කියන්නට ඕනේ කියලා සිතුවිලි පහළ වුණේ. එහෙම පහළ වෙලා බුදුරජාණන් වහන්සේට මේ කාරණය ප්‍රකාශ කරනකොටම තථාගතයන් වහන්සේ ආශිර්වාද කළා. ඒ ආශිර්වාදයත් කර්මයේ අහෝසි වීමත් මත දරුවා සුවසේ ප්‍රසූත වුණා. ඒ සතුට පෙරදරි කරගෙන තමයි සුප්පවාසා කෝලිය දියණිය මේ බුදුරජාණන් වහන්සේට ඇරයුම් කරන්නේ ස්වාමීනි තථාගතයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ දින හතක් මුළුල්ලේ අපගේ දාණය වළඳන්නට වඩින්න මගේ ආරාධනාව පිළිගන්න ඒ වෙනකොට බුදුහාමුදුරුවෝ ආරාධනාවක් පිළි අරගෙන හිටියා වෙනත් දායකයෙකුගේ පහවදා දවසට. එක දවසකට පහවදා එක දවසට දාණය සඳහා වඩින්න ආරාධනාවක් බාර අරන් තිබුණා. ඒ දායකයා මුගලන් හාමුදුරුවන්ගේ බොහෝම විශ්වාසවන්ත දායකයෙක්. පස්සේ බුදුහාමුදුරුවෝ මොගලන් හාමුදුරුවන්ට කතා කරලා කියනවා මෞද්ගල්‍යයන හෙට දවස සඳහා අපි දානයකට ආරාධනා බාර අරගෙනයි තියෙන්නේ. නමුත් මේ කෝලිය දියණියගේ ඇරයුම පිළිගන්නට වටිනවා. ඒ නිසා ඔබේ හිතයිශී වූ ඒ දායක මහත්තයාට පුළුවන් නම් කතා කරලා කියන්න මේ දින හත ඉඩ දෙන්න සුප්පවාසාට දන් දෙන්න ඒ දින හත පහු වුණාට පස්සේ ඔහුගේ දාණය දෙන්නට කියලා ඔබ පුළුවන් නම් ඒ දායක මහත්තයාට කතා කරලා කියන්න. දැන් බලන්න පින්නතුනේ එදා කාලෙත් මෙහෙම දේවල් වෙලා තියෙනවා. දැන් අද කාලේ මෙහෙම දෙයක් වුණොත් එහෙම ඔන්න හාමුදුරුවන්ට අපේ දානෙට වඩා අරගොල්ලන්ගේ දානෙ ලොකු වුණා. එහෙම තමයි මිනිස්සු කතා කරන්නේ. නමුත් අවස්ථාවෝචිතව තව කෙනෙකුට තැන දෙන්නට සුදුසු තැන් තියෙනවා. මේ සුප්පවාසා කෝලිය දියණිය රසවත්ත දන් පිළියෙල කරලා පූජා කරන්නා වුන් අතරින් අග්‍රස්ථානය ලැබලා හිටියේ. දැන් එහෙම අගතනතුරකුත් තියෙනකොට අනිත් අය මොකක් කියන්නේ නැද්ද? රහට කණ්ඩ හම්බ වෙනකොට ඔන්න ඒ ආරාධනාව පිළිගත් අපේ ආරාධනාව පැත්තකට දාලා. සමහර විට අශ්‍රද්ධාවන්තයෝ නම් එසේ ප්‍රකාශ කරන්නත් පුළුවන්. මොකද එහෙම කියන්න පදනමකුත් තියෙනවනේ. දැන් ඒ සුප්පවාසාට ලැබිලා තිබිච්ච අගතනතුර තමයි රහට කෑම බීම හදලා පූජා කරන උපාසිකාවන් අතරින් අග්‍රස්ථාන. ඉතින් අර සාමාන්‍ය කෙනෙකුගේ ආරාධනාව නම් පිළිගත්තත් ඊතරම් දෝෂයක් එන්නේ නැහැ. මෙහෙම කෙනෙකුගේ බාරගත්තාම සමහර විට චෝදනා එන්නටත් බැරි කමක් හැබැයි බුදුරජාණන් වහන්සේ රහට කෑම හදලා දෙන නිසා නෙවෙයි මේක පිළිගන්නේ. ඇය මේ හිටපු දුක් වේදනාවට සහනයක් සලසන්නටත් ඒ පුතණුවන් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ මේ ශාසනයේ අග්‍රලාභී සාමාන්‍ය පැතුමක් ඇතුව නෙමෙයි. තමන් සිතන පතන සම්පත් සාධනය වෙලා සම්බුදු සසුන රකින්නට තරම් මහා භාග්‍යවන්ත දරුවෙක්. ඒ දරුවා වෙනුවෙන් කරන්නට යන මේ ආශිර්වාදයේදී ඒ බලාපොරොත්තුව ඉටු නොවී තියෙන්නට විදිහක් නැහැ. ප්‍රත්‍යලාභීන් අතර අගතන්පත් නම් දන් දෙන්නට ඕනෑ කියලා සිතුණු සැනින් ඒක කරගන්නටත් අවකාශ ලැබෙන්නට ඕන. පිනතුනේ සීවලී මහරහතන් වහන්සේ ගැන සඳහන් කරනකොටත් උන්වහන්සේ ආත්ම භාවයක අර ආහාර අරගෙන ඉන්නකොට කුසගින්නේ ඉන්න බැල්ලියක් ඉඳලා ගිරියට ඇඟිල්ල ගහලා වමනේ කරලා දුන්න අය තවත් අවස්ථාවක බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දන් දෙන තැන මොනවද අඩු කියලා බලලා මීපැණි අඩුපාඩුව තිබිලා දුන්න අය ඒ තුලින් තමයි මේ ප්‍රාර්ථනා ඇති කරගත්තේ කියලා සඳහන් වෙනවා. ඒවා ඇත්ත. නමුත් ඕකෙන් විතරක් නෙවෙයි මේ ශක්තිය ලැබුවේ. එහෙම මේ කාපු ටිකක් වමනේ කරලා බැල්ලියෙකුට කන්න දීපු පමණින්වත් එහෙම නැත්නම් දානෙකට මේ පැණි ටිකක් දීපු පමණින් විතරක් මේ තරම් ශක්තියක් ලබන්න බෑ. ඒවා විශේෂ අවස්ථා හැටියට සුවිශේෂ අවස්ථා හැටියට මනසෙහි සනිටුහන් වුණා ප්‍රබල දායකත්වයක් ලැබුණා. නමුත් ඊට වඩා අනන්ත සසරේ බෝසතාණන් වහන්සේ සමග එකට ඉඳිමින් තමන් වහන්සේගේ කායික මානසික ශක්තිය තමන් වහන්සේගේ ලැබෙන ලාභ සත්කාර ඒ අනාගත සසුන ගොඩනගන්නට බෝසත්වරයා සමග එකට මුසු වෙලා ඒ මහා කර්තව්‍ය වෙනුවෙන් දායක වෙලා කැප වෙලා අනාගතයේත් මට සසුන රකින්නට ප්‍රත්‍යලාභ ලබන්නට මේ කුසලයේ හේතු වේවා කියලා නැවත නැවත බෝසත්වරයා සමග එකට එකතු වෙලා මහා පරිත්‍යාගයන් කිරීමේ විපාකය තමයි ඒ ප්‍රත්‍යලාභීන් අතරාගතන්පත් වෙන්නට පුළුවන් මේ සමහර කතා එකක් දෙකක් පොතපතේ සඳහන් වෙනකොට ඒ එක දෙක අරගෙන මේක තමයි සියල්ලම සිද්ධ වෙන්නට හේතුව කියලා සමහරු වරදවා ගන්නවා. ඒ නිසා මේ පැණි පූජා කරපු කතාවත් සත්‍ය ඒ කුසගින්නේ ඉන්න බැල්ලියට කන දුන්නු එකත් සත්‍ය ඒක ඒ දෙක විතරක් නිසා නෙමෙයි අනන්ත සසරෙහි සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලෙම බෝසත්වරයා සමග එකතු වෙලා ඒ මතු සසුන ගොඩනගන්නට ප්‍රත්‍යවලින් ලාභයෙන් කායික මානසික ශක්තියෙන් සහාය වෙලා ගොඩනගාගත්තු ඒ බලය සවිය තමයි ශාසනයක ප්‍රත්‍යලාභීන් අතරින් අගතන්පත් වෙන්නට උන්වහන්සේට හේතු ඉතින් දැන් මෙබඳු දරුවෙක් පදනම් කරගෙන මෑණියන් ආරාධනාවක් කරනවා නම් ස්වාමීනි මගේ නිවසේ දාණය පිළිගන්නට එන්න කියලා ඒක තථාගතයන් වහන්සේට කොහොමවත්ම ප්‍රතික්ෂේප කරන්නට පුළුවන් ආරාධනාවක් නෙමෙයි. එනිසා තමයි බුදුහාමුදුරුවෝ මුගලන් හාමුදුරුවන්ට සිහිපත් කරන්නේ මෞද්ගල්‍යයන ඔබේ හිතවත් ඒ දායක මහත්තයාට කතා කරලා කියන්න ඔහුගේ දාණය දින 7කට කල් දාගන්න සුප්පවාසාවට මේ අවස්ථාව ලබා දෙන්න කියලා. පස්සේ මුගලන් හාමුදුරුවෝ උපාසක මහත්තයා මුණ ගැහිලා කියනවා උපාසකතුමනි තතහගතයන් වහන්සේට හදිසි ඇරයුමක් ලැබුණා සුප්පවාසා කෝලිය දියණියගෙන් දින 7ක් දාණය පිළිගන්නට කියලා තතහගතයන් වහන්සේ ඔබට සිහිපත් කරන්නට කිව්වා හැකිනම් ඔබේ දාණය දින 7කින් එහා පැත්තට යොදා ගන්නට කියලා සුප්පවාසාවට මේ අවස්ථාව දෙන්න. මෙහෙම කියනකොට දායකයා කියනවා හැබැයි ඉතින් මම දානේ කල් දා ගන්නම් ඔබ වහන්සේ වගකීම බාර ගන්නවා නම් ඔබ වහන්සේ වග කියනවා නම් මගේ ජීවිතේ තව දවස් 7ක් යනකම් මම ජීවත් වෙනවා මම හදිසියෙ මැරෙන්නේ නැහැ කියලා මට දන් දෙන්නට එකතු කරගත්තු වස්තු සම්භාරය දවස් 7ක් ඇතුළත අහෝසි වෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේ පොරොන්දු වෙනවනම් මගේ සද්ධා සම්පන්න සිත විනාශ වෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේ පොරොන්දු වෙනවනම් මේ කරුණු තුනට ඇප වෙනවනම් මම ඕක පිළිගන්නවා. එහෙම නැත්තම් බෑ. එතකොට ඒ කාලේ කොච්චර කුළුපග වුණා වුණත් මිනිස්සුන්ගේ ස්වභාවය අර විදිහට Tamanට ලැබෙන අවස්ථාව තව කෙනෙකුට දෙන්න නම් ඉතින් ඒකෙත් යම්කිසි සාධාරණ පැත්තකුත් එක පැත්තකින් තියෙනවා. මොකද ජීවිතයේ තියෙන අස්තිරභාවය, ධන සම්පත්වල තියෙන අස්තිරභාවය, Tamanගේ මනසේ තියෙන අවිනිශ්චිත බව, ඉතින් මේවත් එක්කලා අරගෙන බලනකොට මේවා තව දින හතක් යනකම් තියෙයිද නැද්ද කියන්නටත් බෑ ඉතින්. ඒ නිසා තමයි මේ උපාසක මහත්තයා මුගලන් හාමුදුරන්ට කියන්නේ මේ කාරණා තුනට ඔබ වහන්සේ අප වෙනවා නම් මං දවස් 7කට කල් දා ගන්නවා. පස්සේ මොගලන් හාමුදුරුවෝ දේශනා කරනවා උපාසකතුමනි කරුණු දෙකකට නම් මට ඇප වෙන්නට පුළුවන් එකකට නම් බෑ. ඒ මොනවද? මං ඇප වෙන්නම් දින හතක් යනකම් ඔබේ ජීවිතේ විනාශ වෙන්නේ නැහැ කියන එකට මං ඇප වෙන්නම්. මොකද මොගලන් හාමුදුරුවෝ දකිනවා එහෙම ආසන්න කර්මයක්, එහෙම ආයු කොටවීමක් මේ තැනත්තාට නැහැ. ඒ වගේම ඔබේ ධන සම්පත් දින හතක් යනකම් අහෝසි වෙන්නේ නැහැ කියලා විනාශ වෙන්නේ නැහැ කියලා මං ඇප වෙන්නම්. මොකද ඒකටත් කර්ම වේගයක් නැහැ. මේ කරුණු දෙකට නම් මං ඇප වෙන්නම්. හැබැයි ඔබේ සද්ධා සිත වෙනස් වෙනවද නැද්ද කියන එකට නම් මට ඇප වෙන්න බෑ. ඒක ඉතින් තමන් බලා ගන්නවා. තමන්ගේ හිත වෙනස් වෙනවද නැද්ද කියන එකට කාටවත් වග කියන්න බෑනේ. ඒකට රහතන් වහන්සේ නමකටවත් බුදුහාමුදුරන්ටවත් වග කියන්න බෑ. ඒක ගැන තමන් බලා ගන්න ඒ නිසා තුන්වෙනි කාරණය ගැන ඔබ වග කියා ගන්න. හැබැයි මේ මුල් කරුණු දෙක ගැන නම් මට වග කියන්න පුළුවන්. ඒ ගැන නම් සැක හිතන්නට එපා. පස්සේ මේ උපාසකතුමා කියනවා එහෙමනම් මගේ මනස මං කොහොම හරි රැකගන්නම්. මගේ ජීවිතේටයි ධනයටයි අන්තරාවක් නොවෙනවා නම් ඔය දින හත සුප්පවාසාවට දන් දෙන්නට ඉඩ දෙන්න ඊට පස්සේ දින හතෙන් පස්සේ මගේ දාණය මම පිළියෙල කරගන්නම් කියලා ඒක පිළිගත්තා. පස්සේ බුදුරජාණන් වහන්සේත් මහා සංඝරත්නයන් සහ පිරිවරින් වැඩම කළා සුප්පවාසා කෝලිය දියණියගේ දාණය පිළිගන්නට. දින 7ක් මුළුල්ලේම දන්පැන් පූජා කරලා හත්වෙනි දවසේ අතිශයින් සතුටට ප්‍රමෝදයටපත් වෙලා තථාගතයන් වහන්සේගෙන් ධම්ම අසන්නට සූදානම් වෙනකොට පුංචි කුමාරයා සීවලි කුමාරයා දැන් පුංචි නෑ අවුරුදු 7ක් වයසයි අවුරුදු 7කුත් දවස් 7ක් මව් කුසේ හිටියා දැන් ඉපදිලත් දවස් 7ක්. එතකොට අවුරුදු 7කුත් දවස් 14ක් වයස්ගත වෙච්ච දරුවෙක්. පොඩි කෙනෙක් නෙමෙයි එතකොට. දැන් සුප්පවාසා දකිනවා තමන්ගේ පුංචි පුතා ගිහිල්ලා සරියුත් හාමුදුරුවොත් එක්කලා කතා බහක යෙදිලා ඉන්නවා. අවුරුදු 7ක් කියන්නේ කතා කරන්න පුළුවන්. එතකොට දැන් කතා බහ කර කර ඉන්නවා සරියුත් හාමුදුරුවොත් එක්කලා. සුප්පවාසාවට මේ මෑණියන්ට අතිශයින් සතුටක් ඇති වුණා මගේ පොඩි පුතා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ සමග ධර්මසේනාධිපති සරියුත් මහරහතන් වහන්සේ සමග සතුරු සාමීචියේ කතා කරනවා නේද කියලා මේ දර්ශනය දැකලා අතිශයින් ප්‍රමෝදයටපත් වුණා. මේ ප්‍රමෝදජනක ප්‍රසාදජනක අවස්ථාව දැකලා තථාගතයන් වහන්සේ අහනවා සුප්පවාසාවෙනි මෙබඳු දරුවන් තවත් ලබන්න ඔබ කැමතිද? එතකොටම සුප්පවාසා ඒ කියන්නේ සීවලි හාමුදුරන්ගේ අම්මා උත්තර දුන්නා ස්වාමීනි එක දරුවෙක් නෙමේ තව මෙබඳු දරුවන් 7 දෙනෙක් වුණත් ලබන්නට මං කැමතියි. දැන් මේ අවුරුදු 7කුත් දවස් 7ක් මුළුල්ලේ මේ මහා දුක විඳලා නිම වුණා විතරයි ඒ සියල්ල අමතක වෙලා අර දරු සෙනෙහස දාරක ප්‍රේමය ඒ දරුවා නිසා ඇති වුණු සන්තුෂ්ටිය කොච්චරද කියනවනම් මේ අම්මා කියනවා ස්වාමීනි මම මේ වගේ එක දරුවෙක් නෙමේ තව දරුවෝ 7 දෙනෙක් වුණත් ලබන්න කැමතියි. මේ කාරණය ඇහෙනකොට තථාගතයන් වහන්සේට මේ දහම පිළිබඳව මේ සංස්කාර ධර්මයන්ගේ ගැඹුර මිනිසුන් සිහි කල්පනාවෙන් තොරව ලෝකය දිහා බලනකොට මොන තරම් මුලා වෙනවද මෙච්චර දුක් විඳලා අවුරුදු 7කුත් දවස් 7ක් මුළුල්ලේ විඳපු දුක මේ එක දවස් 7කින් අමතක වෙලා තවත් ඒ වගේ හත් ගමනක් වුණත් දුක් විඳින්නට ලෑස්ති. මිනිස් මනස කියන එක මේ ලෝකයේ ආස්වාදය නිසා මොනතරම් මුලාවටපත් වෙනවද? මොනතරම් හැබෑව වැහිලා යනවද? අර පොඩි ආස්වාදයක් නිසා ඒ පිටුපස්සේ තියෙන මේ මහා ආදීනවය මිනිසුන්ගේ මනසින් සැනකින් අතුරුදහන් වෙලා යන හැටි. මොන තරම් ආශ්චර්යද කියලා මේ ලෝක ධර්මතාවය මිනිස් මනසේ ස්වභාවය උන්වහන්සේට සිහිපත් වෙනකොට තථාගතයන් වහන්සේ අපි මේ මාත්‍රුකා කළ ගාථා ධර්මයේ දේශනා කරමින් උදානයක් ප්‍රකාශ කළා. අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මතිවත්තති මේ ලෝකයේහි අමිහිරි දේවල් මිහිරි දේවල් නිසා වැහිලා යනවා. මිහිරිවට දැනෙන පොඩි සංඥාවක් නිසා, తాවකාලික දැනෙන මිහිරක් නිසා බොහෝ කටුක අමිහිරි දේවල් සම්පූර්ණයෙන්ම වැහිලා ගිහිල්ලා මිනිස් මනසට එහි තියෙන කටුක බව නොඇතෙහි යනවා. ඊළඟට පිය රූපේන අප්පියං බොහෝ අප්‍රසන්න දේවල් ප්‍රසාදනීය විදිහට මතුවලා ඇවිදින් අපේ මනස වහලා දානවා. දුක්ඛං සුඛස්ස රූපේන අතිශයින් දුක්ඛදායක දේවල් සැපසහගත ස්වභාවයෙන් පෙනී හිටලා අපේ මනස අඳුරු කරලා වහලා දානවා. මෙන්න මේ විදිහට සිහි කල්පනාවෙන් නොසිටියොත් ඒ සිහියෙන් නොසිටින්නා වූ ප්‍රමාදී පුද්ගලයාගේ මනස මේ ධර්මතාවයන්ගෙන් ආවරණය කරලා ඒ තනත්තා සසරෙහිම ගිල්වනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පමත්ත අතිවත්තති ප්‍රමාදී පුද්ගලයා අතිවර්තනය කරනවා ප්‍රමාදී පුද්ගලයා යට කොටගෙන ක්‍රියාත්මක වෙනවා ඒ තනත්තාගේ ගතසිත යට කරගෙන අර මුලා වෙන මනෝභාවය ක්‍රියාත්මක වෙනවා ඒ මොකද කාරණය සිහියෙන් දකින්නට බැරි වෙනකොට අර අසිහියෙන් යුක්තව මේ සංස්කාර ධර්මයන් දිහා බලනකොට අතිශයින් කටුක දේ සැපක් වගේ පෙනෙන්නට ගන්නවා අතිශයින් අප්‍රියජනක දේ ප්‍රියමනාප දෙයක් වගේ දැනෙන්න ගන්න. අතිශයින්ම අමිහිරි දේ බොහොම මිහිරි දෙයක් හැටියට සත්වයින්ට දැනෙන්න ගන්න. ඒ කුමක් නිසාද? සිහියෙන් ලෝකේ නොදකින නිසා මේ ලෝකයේ මේ සංස්කාර ධර්මයන් මේ මනසේ පැවැත්ම හරි ආශ්චර්යජනකයි නේද කියලා තථාගතයන් වහන්සේ මේ උදාන වාක්‍ය ප්‍රකාශ කළා. දැන් එතකොට පිනතුනේ මෙහි සඳහන් කරනවා මේ පුද්ගලයාගේ මනස ආවරණය වෙන ක්‍රම කිහිපයක්. අමිහිරි දෙය මිහිරි දෙයක් වගේ පෙනී හිටලා මනස ආවරණය කරනවා. ඒ වගේම අප්‍රිය දේ ප්‍රියමනාප දෙයක් හැටියට පෙනී හිටලා මනස ආවරණය කරනවා. ඒ වගේම දුක් සහිත දේ සුවදායක දෙයක් හැටියට පෙනී හිටලා මනස ආවරණය කරනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි අපිට මේවා හිතෙන කටුක බව පෙනෙන්නේ නැත්තේ? දැන් අර දරුවා අවුරුදු 7කුත් දින 7කුත් මුළුල්ලේ දරාගෙන ඉඳලා ඒ මහා පීඩාව විඳලා මේ අම්මට සැනකින් ඒ සියලු දුක්ඛයන් අමතක වෙලා මහා ආස්වාදයක් ලබන්නට හේතුනේ මොකක් නිසාද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකයේ මේ සංස්කාර ධර්මයන් තුල දුක පමණක් නොවේ මිනිසුන් ඇලෙන බැඳෙන ආස්වාදනය කරන එක්තරා ගතියකුත් මේවාෙහි තියෙනවා මේ වහියම ස්වභාවයක් පවතිනවා. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේගෙන් ශාක්‍ය රාජකුමාරයෙක් ඇවිදින් ලිච්ඡවි රාජකුමාරයෙක් ඇවිදින් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ ලෝකයේ මිනිස්සුන්ට කෙලෙස් ඇති වෙන්නට යම් හේතුවක් තියද? ඒ වගේම කෙලෙස් දුරු කරන්නට යම් හේතුවක් තියද? මේවා අහේතුකව සිද්ධ වෙනවද? අනිත් අය නම් කියන්නේ ඒවට හේතු නැහැ, යුක්ති නැහැ, ඉබේ සිද්ධ වෙනවා කියලා. ඔබ වහන්සේ මොකද කියන්නේ? බුදුහාමුදුරෝ දේශනා කරනවා ලිච්ඡවි රජතුමනි මේ ලෝකයේ කිසිම දෙයක් අහේතුකව සිද්ධ වෙන්නේ නැහැ. ඒවා හේතු ඇතුවයි සිද්ධ වෙන්නේ. ලෝකයේ යම් කිසි දෙයක මිනිස්සු ඇලෙනවා නම් ඒවා නිකම්ම ඇලෙනවා නෙමෙයි. ඒ ඇලෙන්නට සුදුසු විදිහේ ස්වභාවයක් ඒව පෙනෙන්නට තියෙනවා. මිනිස්සු නිකම්ම කෙලස් නසනවා නෙමෙයි. කලකිරෙන, එපා වෙන, අප්‍රිය වෙන, කටුක ස්වභාවයකුත් මේ සංස්කාර ධර්මයන්හි තියෙනවා. එකම සංස්කාර ධර්මයන් තුල මේ දෙපැත්තම තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරුව පළමුවෙනි ධර්ම දේශනාවේදීම දේශනා කරන්නේ වේමේ භික්කවේ අන්තා. මහණෙනි මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා. සුඛාස්වාදයේ සහිත අන්තය සහ දුක්ඛය සහිත අන්තය. අපි හොඳයි සැපයි කියලා බලනකොට ඒ සැපය තුල ගිලෙන්නට තරම් මහා සුවදායක බවක් අපට පෙනෙන්නට ගන්න. අපෝයි කටුකයි මහා දුකයි කියලා දකිනකොට තාම කලකිරෙන්නට තරම් දේවල් මේ ලෝකයේ තුල තියෙනවා. මේ එකම සංස්කාර ධර්මයන් තුල. එකම සංස්කාරයක දෙපැත්ත මේ හොඳ නරක කියන ආකාරයෙන් බෙදී යනවා. අපි මේ ලෝකේ යම් කාරණයක් ගත්තොත් යුගල වශයෙන් තමයි ද්වේනිශ්චිත භාවයෙන් තමයි තියෙන්නේ. දැන් ආලෝකය ගත්තොත් අඳුර අඳුර නැතුව ආලෝකය කියන එකක් අර්ථවත් වෙන්නේ නැහැ. අඳුරක් නැත්නම් අපිට ආලෝකය කියලා 아무තෙන් හඳුන්වන්නට දෙයක් නැහැ. ආලෝකය කියලා එකක් හඳුන්වන්නට නම් අඳුරයි කියලා හේකුත් තියෙන්නටම වෙනවා. ඒ නිසා අඳුර ආලෝකයෙන් ආලෝකය අඳුරෙන් වෙන් කරන්නට බෑ දෙක සාපේක්ෂයි. එකම ධර්මතාවයක දෙපස. එතකොට අපිට සුවය කියලා දෙයක් වෙන් කරන්නට පුළුවන් කමක් නැහැ. දුක්ඛයයි කියලා දෙයක් ලෝකේ නැතිනම්. දුක්ඛය කියලා දෙයක් ලෝකේ තියෙන නිසා තමයි සුවයයි කියලා පණවන්නට වෙන්නේ. සුවයයි කියලා දෙයක් පණවන නිසා තමයි අපට දුකයි කියලා දෙයක් පණවන්නට වෙන්නේ. එතකොට උසයි කියලා දෙයක් අපට පණවන්නට වෙන්නේ මිටි කියලා දෙයක් සාපේක්ෂව තියෙනවා මිටි කියලා එකක් නැත්නම් අමුතු උසක් හෝ අමුතු මිටි බවක් නැහැ. එකම ස්වභාවයක් නම් තියෙන්නේ උස් මිටි භාවයක් ඇත්තේ නැහැ පින්නතුන. අපිට මේවා ලෝකේ ගණනය කරන්නට හඳුනා ගන්නට පුළුවන් වෙලා තියෙන්නේ මොකක් නිසාද? ඊට සාපේක්ෂව ප්‍රතිවිරුද්ධ පැත්තක් තියෙන නිසා. මේ සංස්කාර ධර්මයන්ගෙත් ඔය ස්වභාවය පවතිනවා හැම එකකම ආස්වාදනීය පැත්තක් තියෙනවා ආදීනවේ සහිත පැත්තක් තියෙනවා මේ හැම සංස්කාරයක්ම උපද්දවන්නට ගියාම පවත්වන්නට ගියාම නඩත්තු කරන්නට ගියාම රැක බලා ගන්නට ගියාම මහා දුක් ගොන්නක් මහ වෙහසක් එතකොට ඉගෙන කියා ගන්නට ගියාම ජීවිත කාලෙම දුක් විඳින්නට වෙනවා හැබැයි ඉතින් ඉගෙන ගත්තට පස්සේ පොඩි සතුටක් පොඩි කීර්තියක් නම්බුවක් ආත්මගරුත්වයක් ඇති වෙනවා අර ඇති වෙන කීර්තිය ප්‍රසාදය තුලින් අර විඳපු දුක් ඔක්කොම අපි යටපත් කරලා අමතක කරලා දානවා අරකින් පොඩි ආස්වාදයක් ලබලා බුදුහාමුදුරෝ දේශනා කරනවා බහු දුක්ඛෝ මේ අයංකාමෝ මේ කාමය බොහෝ දුක් සහිතයි බහු ආදීනව බොහෝ ආදීනව සහිතයි එතකොට ආදීනවා එත්ත බියෝ මෙහි ආදීනවේ බොහොම බරපතලයි හැබැයි අපස්සාදා ඊතා සුළු ආස්වාදයකුත් තියෙනවා. අපස්සාදා දුකාකාමා ආදීනවා එත්ත බිහියෝ. එතකොට සුළු ආස්වාදයක් තියෙනවා. ඒක පිටිපස්සේ මහා දුක් ගොඩක් තියෙනවා. දැන් මේ සීවලී කුමාරයා ලබලා අර සරියුත් හාමුදුරුව ළඟ සමග සතුටු වෙනකොට මේ අම්මා අසීමිත සතුටක් විඳිනවා. දැන් මේ සතුට සොම්නස ප්‍රීතිය විඳින්න මොනතරම් කාලයක් දුක් විඳද? එතකොට මේ දුක අපට පෙනෙන්නේ නැතුව වැසී යනවා අර ප්‍රියශීලී ස්වභාවයෙන් ප්‍රියමනාප ස්වභාවය. මේකෙන් කියන්නේ දරුවෝ හදන්නට එපා කියන එකක් නෙවෙයි පින්නතුනි. මිනිස්සු හැටියට ගිහියන් හැටියට දරුවන් ලැබිය යුතුයි. ඒ දරුවන් නිසා සතුටක් ලැබිය යුතුයි. නමුත් අපි මතක තියාගන්නට ඕනේ මේකත් එක්ක ලොකු ආදීනවයකුත් තියෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි දේවතාවෙක් ප්‍රකාශ කරනෝ පුත්තා වත්තු manussානම්. මිනිස්සෙයින්ට දරුවන් මහ වස්තුවක් මහ සම්පතක් නන්දති පුත්තේහි පුත්තිමා දරුවෝ ඇති අය දරුවෝ නිසා සතුටු වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක හරි ඒක ඇත්ත සාමාන්‍ය ලෝකයේ දිහා බලනකොට ඒක සත්‍ය සම්මුති කාරණයක් හැබැයි සෝචති පුත්තේහි පුත්තිමා දරුවන් නිසාමයි මව්පියෝ ශෝක කරනවා නම් ශෝක කරන්නේ දරුවෝ නිසාමයි ආස්වාදය ලබන්නේ. හැබැයි දරුවෝ නිසාමයි යම් අම්මා තාත්තා කෙනෙක් ශෝක වෙනවා නම් ශෝක වෙන්නේ. ධනය නිසා යම්කිසි කෙනෙක් සතුටු වෙනවා. හැබැයි ඒ ධනය නිසාමයි මිනිස්සු ශෝක කරන්නේ. කීර්ති ප්‍රශංසාදිය නිසා මිනිස්සු සතුටු වෙනවා. හැබැයි කීර්ති ප්‍රශංසාදිය නිසාමයි මිනිස්සු ශෝක වෙන්නේ. ඇයි? Tamanට ලැබිච්ච දේ අහිමි වෙනකොට, බලාපොරොත්තු කඩ වෙනකොට, තනතුරු නැති වෙනකොට, ලැබෙන්න තියෙන තනතුරු අහිමි වෙනකොට මිනිස්සු මුළු ජීවිත කාලෙම දුක් විඳිනවා. ඇයි මේ? අර වයින් ආස්වාදයක් ලබන නිසා. ඇයි මෙහෙම වෙන්නේ? තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සාමිස සුඛයෙහි තියෙන ස්වභාවය මේක තමයි. මොකද්ද සාමිස සුඛයයි කියලා කියන්නේ? ඉන්ද්‍රිය පිනවමින් ලබන තෘෂ්ණා මූලික සතුට. ඇස පිනවලා, කන පිනවලා, නාසය පිනවලා, දිව පිනවලා, කය පිනවලා, සිත පිනවලා. යම් තෘෂ්ණා මූලිකව ආස්වාදයක් සතුටක් ලබනවා නම් ඒකත් සතුටක් තමයි. ඒක ආස්වාදයක් තමයි. එහෙම එකක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කොතනකවත් දේශනා කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ හැම විටම දේශනා කරන්නේ මහණෙනි මේ ලෝකයේ ආස්වාදයයි කියලා එකක් තියෙනවා. ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක හැබැයි වටහා ගන්න ඕන. හැබැයි ඒකෙන් විතරක් මුසපත් නොවිය යුතුයි. මේවා සමග පිටුපසින් බැඳිච්ච ආදීනවයක්. ආදීනවය කියලා කියන්නේ මහා කටුක දුක්ගොඩකුත් ඒත් එක්ක බැඳී පවතිනවා. ඒකත් අපි තේරුම් ගන්නට ඕන. හැබැයි ඒක දැකලා බය වෙන්නට ඕන නෑ. නිස්සරණයක් කියලා දෙයක්ත් තියෙනවා. මොකද්ද නිස්සරණයයි කියන්නේ? මේකෙන් මිදෙන්නටත් පුළුවන්. මිදෙන්නට ක්‍රමයකුත් තියෙනවා. අපි මේ ආදීනවේ දැකලා බයටපත් වෙන්න ඕන මිදෙන්න ක්‍රමයක් නැත්තම්. ඒ නිසා තථාගතයන් වහන්සේ මේ දුකෙන් මිදෙන්නට නිවැරදි ක්‍රමයේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා තැති ගන්නට බියපත් වෙන්නට නෙමෙයි කාරණේ අවබෝධ කරගෙන දුක් තරණය කරන්නටයි තියෙන්නේ. අද හුඟක් වෙලා දෙනාට වෙලා තියෙන්නේ ආස්වාදයේ විඳිනවා ඒකේ ආදීනවේ දකින්නකොට ආදීනවයත් භුක්ති විඳිනවා මේකෙන් තැති ගන්නවා කලබල වෙනවා අපෝයි මේක නම් විඳ ගන්න බෑ කියලා දඟලනවා එහෙම නෙමෙයි කල යුත්තේ ආදීනවේ තියනවා වගේම මේකෙන් නික්මෙන්නට ක්‍රමයකුත් තියෙනවා ඒ නික්මෙන ක්‍රමය කුමක්ද ඒක හරියට හඳුනාගෙන නිවැරදිව ක්‍රමානුකූලව පිළිපදින්නටයි අවශ්‍ය නමුත් යම්කිසි කෙනෙක් මේ ලෝකයේහි ආස්වාදයක් නැහැ කියනවා නම් ඒ තනත්තා ලෝකේ වටහාගත්තු කෙනෙක් නෙමෙයි. ඒ තනත්තා සත්‍ය වටහාගත්තු කෙනෙක් නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන ශ්‍රමණේක් නම් මම ශ්‍රමණේක් කියලා ප්‍රතිඥා දෙන්න නම් ඒ තනත්තාට පුළුවන් වෙන්න ඕනේ ලෝකේ ආස්වාදය ආස්වාදයේ හැටියට අවබෝධ කරගන්න. මම ශ්‍රමණයෙක් කියලා ප්‍රතිඥා දෙන්න නම් එතනත්තට පුළුවන් වෙන්න ඕනේ ඒ වටා තියෙන මහා ආදීනවේ මහා දුක්ගොඩ නුවණින් දැක ගන්නට. මම ශ්‍රමණයෙක් කියලා ප්‍රතිඥා දෙන්නට නම් එතනත්තට පුළුවන් වෙන්න ඕනේ මේ දුකින් නිදහස් වෙන පැහැදිලි මාවත වටහාගෙන පුහුණු කරන්න. මෙන්න මේ කරුණු තුනම මනවෙන් දකින්නට පුළුවන් නම් ඒ තනත්තා හැබැයි ඥානවන්තේ යතහ භූත වශයෙන් ලෝකේ දක්නා කෙනෙක් හැබැයි ශ්‍රමණේක කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ නිසා පින්නතුනි ලෝකේ ආස්වාදයක් නැහැ කියන්නට බෑ ආස්වාදයක් තියෙනවා. හැබැයි කාරණේ තමයි මිනිසුන් මේ ආස්වාදයේ විඳිනකොට අර ආදීනවෙන් නොපෙනී යනවා. කීර්ති ප්‍රශංසාදිය ලැබෙනකොට අපි සතුටුයි අපි ඒවට කැමති. හැබැයි ඒවා ඔස්සේ මනස මෙහෙවනකොට ඒක නිසා වෙන්නට යන මහා විනාශය පේන්නේ නැතු යනවා. ඊට පස්සේ කියන කියන දේවල් කරන්නට යනවා. අතනින් උපාදියක් දෙනවා කිව්වහම එතනට යනවා. මෙතනින් මුදල් හම්බ වෙනවා කියනකොට එතනට යනවා. ඒවා ධාර්මික දේවා අධාර්මිකද මේකෙන් වෙන්නට යන්නේ විනාශයක්ද ජීවිතයක් නැති වෙන කාරණයක්ද මේව මොකුත් බලන්නේ නැහැ. අන්තිමට තමන්ගේ తত্ত্বය තමන්ගේ ආත්මගරුත්වය තමන්ගේ හැකියාව මේවා සියල්ලක්ම අනුන්ට පාවා දීලා අන්නය කියන කියන දේ තමන්ගේ දේ හැටියට ප්‍රකාශ කරමින් දහමත් වනසලා සසුනත් වනසලා ජාතියත් වනසලා රටත් වනසන්නට අද ගිහි පැවිදි බොහෝ දෙනා ක්‍රියාත්මක වෙන්නේ කුමක් නිසාද මේ කීර්ති ප්‍රශංසාදියට ලොල් වුණාම ඒ තුල තියෙන ආස්වාදය විඳින්න ගියාම අන්තිමට එහි තියෙන ආදීනවෙ පෙනෙන්නේ ඒ නිසා නුසුදුසු අයගෙන් මුදල් ගන්නවා නුසුදුසු අයගේ කිවුම් බස් වලට අවනත වෙනවා අවසානයේ තමන්ගේ මාවත මොකද්ද තමන්ගේ දහම මොකක්ද තමන් යන ගමන් මඟ මොකක්ද කියලා Tamanටම නොඇටහි අනුන්ගේ අතකොලුවක් බවට පත් වෙනවා. මේහි පවතින ආදීන මේක මිනිස්සුන්ට පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? අර ආස්වාදයෙන් මුසපත් වෙන නිසා. ඊළඟට යම් කිසි කෙනෙකුට අර විදිහට ධනය ලැබෙනකොට ඒ ධනය නිසා මුසපත් වෙනවා. ඒ ධනය නිසා බලය නිසා තනතුරු නිසා සම්පත් නිසා මිනිස්සු මුසපත් වෙනකොට මේකෙන් මහා ආදීනවයක් තියනව නේද? මේක නිසා හොරහතුරු බිහි වෙන්නට පුළුවන් නේද? මේ නිසා පව්කම් කරගන්නට වෙනව නේද? නිසා පව්කම් නොකරගෙන ජීවිතේ පවත්වන්නට ප්‍රමාණවත් විදිහට අපි කොහොමද ධනෙ උපයාගන්නේ? මේවා මිනිස්සුන්ට නොඇතහි යනවා. නොඇතෙහි ගිය ගමන්ම අර ධනය බලය නිලය තුලින් ලැබෙන ආස්වාදයේ භුක්ති විඳින්නට ගිහිල්ලා ඕනෑම අපරාධයක් කරන්න මිනිසුන් ඝාතනය කරන්නට දහම වනසන්නට රටක් වනසන්නට රටක් පාවා දෙන්නට ජාතියක් පාවා දෙන්නට ශාසනය පාවා දෙන්නට තරම් මිනිස්සු ඉදිරිපත් වෙනවා ගිහියන් පමණක් නෙවෙයි ඇතැම් පැවිද්දන් පවා ඒ නින්දිත තත්වයට ඇදගෙන වැටෙනවා කුමක් නිසාද මේ අප්‍රිය දේ ප්‍රිය ස්වභාවයෙන් මතුවෙන නිසා අමිහිරි දේ මිහිරි ස්වභාවයෙන් මතුවෙන නිසා කටුක දේ දුක් සහිත දේ සැපයක් වගේ මතුවලා ආස්වාදයෙන් පුද්ගල సంతානය අඳුරු වී යන නිසා ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආදීනවේ දකින්නට නම් සිහි කල්පනාවෙන්ම ලෝකය දිහා බලන්නට ඕනේ කීර්ති ප්‍රශංසා කියන ඒවා කෙනෙකුට ප්‍රයෝජනවත් වෙනවා ලෝකයේ තුල යමක් කරන්න. හැබැයි වටහා ගන්නට ඕනේ ඒවා තුල ආදීනවෙන් නොදක මුසපත් වුනොත් තමනුත් වෙනසිලා, අනුනුත් වෙනසිලා, දහමත් වෙනසිලා මහා නර්ථයක් වෙන්නේ. මිනිසුන් රකින්නට කියලා ගිහිල්ලා අවසානයේ මිනිසුන් නසලා හරි මිනිසුන් වනසලා හරි තමන්ගේ தත්තර රැක ගන්න බලය රැක ගන්න මිනිස්සු ක්‍රියාත්මක වෙන්නේ පාලකයන් හැටියට පවා ඇයි මෙහෙම වෙන්නේ කුමකටද එතනට ගිහින් තියෙන්නේ? මිනිසුන් රකින්නටද? රට රකින්නටද? එහෙම බලාපොරොත්තුෙන් ගියාට අර ආස්වාදයෙන් මුසපත් වෙනකොට ආදීන වෙන්න පෙනී යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර සුප්පවාසා කෝලිය දියණිය මේ මෑණියන් අවුරුදු 7ක් මුළුල්ලේ දින 7ක් මුළුල්ලේ මේ විඳපු මහා දුක්ඛය මේ සුළු ආස්වාදයෙන් යටපත් වෙලා ගියා කුමක් නිසාද මේ ආස්වාදයේ විසින් ආදීනවේ වසා දමනවා මේ ප්‍රිය භව විසින් අප්‍රිය දේවල් වහලා දානවා මේ සුඛය විසින් දුක්ඛය වසා දමනවා මේ බඳු මුලාවක් මිනිස් මනස තුල ඇති වෙනවා මෙය විනිවිද දකින්නට නම් සිහි කල්පනාවෙන් අප්‍රමාදීව ලෝකය බැලිය යුතුයි ලෝකය දැකිය යුතුයි ඒ බඳු තැනැත්තාට තමයි මේ මනෝභාවයන්ගෙන් මුසපත් නොවි යථා භූත ඥාන දර්ශනය ලබන්නට පුළුවන් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දා මේ උදාන වාක්‍ය උදාන දේශනාව දේශනා කළා. නිසා මේ කරුණ මනවින් සිහියේ පවත්වාගෙන අපේ ජීවිතවලත් මිනිස්සෙයින් හැටියට විශේෂයෙන් ගිහියන් හැටියට ආස්වාදයේ විඳීම වරදක් නෙමෙයි. හැබැයි මතක තියාගන්න ඕනේ මේ සාමිස සැපය එක්කලා අනිවාර්යෙන් බැඳී තියෙන දෙයක් තමයි කටුක බව ආදීනවේ. අපි යමක් ලැබිලා සතුටු වෙනවා නම් ඒක අහෝසි වීමෙන් එතරම්ම දුක් වෙනවා. අපි යමක් අපේක්ෂා කරමින් සතුටු වෙනවා නම් ඒක අහිමි වීමෙන් එතරම්ම දුක් වෙනවා. ඒ කුමක් නිසාද? ඒ තෘෂ්ණා මූලිකව ඉන්ද්‍රිය පිනවීම තුලින් ලබන සාමිස සුවයක් නිසා. නමුත් යම් කිසි කෙනෙකුට ජීවිතේ නිර්ාමිස සුවය ඇති කරගන්න පුළුවන් නම් එය සෑම කල්හිම වර්ධනය වෙනවා නිර්ාමිස සෝයයි කියලා කියන්නේ මොකක්ද කෙලස් දුරු කිරීමෙන් සහ කුසල් වැඩවීමෙන් සහ සිත පිරිසුදු කිරීමෙන් ඇති කරගන්නා වූ ප්‍රීතිය සතුට සොම්නස අකුසල ධර්ම ප්‍රහාණය කරන්න කරන්න කුසල් දහම් සුචරිත ධර්ම වඩවන්න වඩවන්න ඇලීම් බැඳීම් වලින් තෘෂ්ණා උපාදානයෙන් මනස නිදහස් කරගන්න කරගන්න පුදුමාකාර සතුටක් සුවයක් සොම්නසක් ලැබෙනවා. එය සාමිස සුවයක් නෙමෙයි. එය හඳුන්වන්නේ निराමිස සුවයයි කියලා. එය කවදාවත් විපරීත වෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ, දුකක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ඒ නිසා ගිහියෙක් හැටියට සාමිස සුවයක් තියෙන්නට ඕනේ, निराමිස සුවයක් තියෙන්න ඕනේ. හැබැයි සාමිස සුවේ ලබන හැම මොහොතකම මතක තියෙන්න ඕනේ මේ ආස්වාදයේ පිටුපස යම් ආදීනවයක් තියෙනවා කියන බව හඳුනාගෙන වටහාගෙන ඒ භුක්ති විඳින්න කෙනෙකුට පුළුවන් නම් මං මුලා නොවි ජීවිතේ ජීවිතේ හැටියට පවත්වා ගනිමින් මේ දුකින් එතර වෙන්නට සිහි කල්පනාවෙන් ලෝකය දකින්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එසේ Tamanගේ ජීවිතයේ හමු වෙන කරුණු තුලින් ආස්වාදයට ආදීනවයට නිස්සරණයක් දකිමින් ලෝකය ලෝකයේ හැටියට භුක්ති විඳිමින් සතුටින් සැනසීමෙන් ජීවත් වෙන අතරතුරේ මේ